මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්ණුක ශීලයේ සමාදන් වෙන්න নমස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි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 සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 අභාමුත්තෝව චන්දිමාහි සදහවත් පින්නතුනි මහා කප්පින මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකින් වහන්සේලා අතරට ගැනෙන ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලාට අවාදීමේ සමත් භික්ෂුන් අතර ඒතදග්‍ර තනතුර බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත්තු කෙනෙක් උන්වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද දුන්න අවස්ථාවක ප්‍රකාශ කර ආනාපාන සතිය පිළිබඳ වර්ණාත්මක ගාථාවක් තමයි අපි මේ මාතෘකාව හැටියට අද ඉදිරිපත් කළේ. මේ කියාපු ඒතදග්‍ර තනතුර බලාපොරොත්තුෙන් දීර්ඝ කාලයක් අතීත බුද්ධ ශාසනවල පාරමී ධර්ම පිරූ මහා පින්වන්ත කෙනෙක් හැටියට මහා කප්පින ඒ කප්පින රහතන් වහන්සේ ගැන පොතපතේ සඳහන් වෙනවා. බුද්ධ කාලයේදී කුකුට කියන නගරයේ රජ පවුලක ඉපදිලා කප්පින නමින් රජ වෙලා ඉන්න අතරේ සවැත් නුවරින් පැමිණි වෙළඳ පිරිසකගෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ප්‍රවෘත්ති අහලා ඇති වුණු සද්ධා පිට දහසක් අමාත්‍යවරුන් සමග පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලැබුව බවත් ඊළඟට ඒ දේශනා අහලා ඉක්මනින්ම රහත් වුණු බවත් පොතපතේ සඳහන් වෙනවා. එහෙම රහත් වෙලා මහා කප්පින මේ මහරහතන් වහන්සේ වැඩි කාලයක් ගත කළේ විවේක සුවේන් ධාන ඵල සමාපatti සුවේන් එකට කියන දිඨ ධම්ම සුඛ විහාර කියලා. මේ විදිහට කාල ගත කර බව සඳහන් වෙනවා. එක ප්‍රවෘත්තියක් කියවෙනවා. උන්වහන්සේ විවේක ස්ථානවල ඉන්න අතරේ නිතර අහෝ සුඛං අහෝ සුඛං කියන ඒගේ අදහස අනේ කොයිතරම් සැපදක්ද අනේ කොයිතරම් සැපදක්ද කියන ඒ වචන ප්‍රකාශ කරයි. ඒක අහලා සංඝයා වහන්සේලා හිතුවා මේ පැරණි රජකම ගැන හිතලා මේ විදිහට කියනවා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක පැමිණිලි කරා වගේ ඒක කිව්වා මෙහෙම සිද්ධියක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කප්පින මහරහතන් වහන්සේ කැඳවලා සැබෑද කප්පින ඔය අහෝසුකම් අහෝසුකම් කියලා කියන්නේ. එලා ඒ කප්පින ස්වාමීන් වහන්සේ කිව්වා ඒ කියන්නේ මොකද කියලා භාග්‍යතුන් වහන්සේම දන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවස්ථේ සංඝයා වහන්සේලාට කිව්වා නෑ මගේ පුත්‍ර මහා කප්පින රජසුව කාමසුවේ ගැන හිතලා නෙවෙයි ඒ කියන්නේ මේ ලබාගත් අරහත් ඵලය ඒ සුවය ප්‍රකාශ කරමින් උයේ අහෝසුකම් කියන්නේ කියලා ඒ ධම්පදේ එක්තරා ධම්මපීති සුඛංසේති ආදී ගාථාපාව දාලා ඒකක අවස්ථාවක්. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරනකොට කරන වෙලාවක මහා කප්පින මහරතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ටිකක් ඈතින් කිට්ටුවෙන් සමාධියේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ මේක දැකලා සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි අර භික්ෂුවගේ සිරුරේ සෙලවීමක් සසලවීමක් දකින්න ලැබෙනවද? එතකොට මේ සංඝයා වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ ආශුතුන් වහන්සේ සංඝයා මැද හිටියත් තනිව භාවනා වැඩ හිටියත් උන්වහන්සේගේ ශරීරයේ සසලවීමක් සෙලවීමක් අපට දකින්න ලැබෙන්නේ නැති. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් සමාධියක් හරියාකාර වැඩිම තුලින් පරිපූර්ණ වශයෙන් වැඩිම තුලින් කෙනෙකුගේ අන්න ඒ විදිහේ තත්වයක් සමාධිය වැඩ ඉන්නකොට එහෙම සසල බීමක් නැද්ද? අන්නේ සමාධිය මේ කියන මේ මහා මේ භික්ෂුව විසින් ඊ타මත්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන් තත්වයට පුරුදු කරලා තියෙනවා. ඊළඟට කවරේ කවර සමාධියක්ද කියලා උන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනාපාන සති සමාධියයි කියලා. ඒකම ආනාපාන සති සමාධිය ඒ පියවර 16කින් යුක්ත වෙතන දක්වනවා. ඊළඟට තවත් ප්‍රවෘත්තියක් එහෙම සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක මහා කප්පින මහරතන් වහන්සේගේ ගෝල පිරිසකින් අහනවා කොහොමද මහණෙනි මේ මහා කප්පින භික්ෂුව ওই නමලට ධර්මදේශන අවවාද උපදේශ එහෙම දෙනවද කියලා. එතකොට ඒ සංඝයා වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ නිතරම ඒ මහා කප්පින මහරතන් වහන්සේ නිරන්තරයෙන්ම ditta dhamma sukha viharaneen විවේකීව වැඩ ඉන්නවා මිසක් අපට අවවාද මාත්‍රයක්වත් දෙන්නේ නැති. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මහා කප්පින මහ රහතන් වහන්සේ කැඳවල සැබෑද කප්පින තමන්ගේ මේ ගෝල භික්ෂුන්ට කිසි අවවාදයක්වත් දෙන්නේ නැත්තේ. එසේය ස්වාමීනි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් වැරද්දක් කළ සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෝග පුරිස ආදී වචන රහතන් වහන්සේලාට එහෙම ආමන්ත්‍රණය කරන්නේ නැහැ. බ්‍රාහ්මණය එහෙම කරන්න එපා. Taman ළඟට එන අයට ධර්ම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එසේ ස්වාමීන් කියලා පිළිගත්තා. ඊට පස්සේ මහා කප්පින මහරහතන් වහන්සේ කොයිතරම් අවවාද දීමේ දක්ෂද කියන එක දක්වන්නේ එක අවවාදෙන්ම දහසක් නමක් රහත් බවට පැමිණෙව්වයි කියනවා. ඒ දක්ෂතාව නිසා බුදුරජාන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද දීමේ දක්ෂ අය අතර අයතදග්‍ර තනතුර මහා කප්පින මහරහතන් වහන්සේ දීවදාළ බවත් පොතපතේ කියවෙනවා. එතකොට මේ වික්ෂුන් වහන්සේලාට ආවද නමුත් පිටින් පිට වික්ෂුන් වහන්සේලාට පැවරෙන වගේ කීමක් තමයි ශුණින් වහන්සේලාට තවවාද දීමට ඉතින් මේ මහා කප්පින මහරහතන් වහන්සේ එක් අවස්ථාවක වික්ෂුණින් වහන්සේලාට දුන්න අවවාද පෙළ අවවාද වශයෙන් ප්‍රකාශ කළ ගාථා අතර දකින්න ලැබෙන ගාථාවක් තමයි අපි අද මේ මාතෘකා කළේ ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා යම් කෙනෙකුන් විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේද අනුකුබ්බං ಪರಿචිතා යථා බුද්ධේන දේශිතා බුදුරජාන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේද සෝමං ලෝකං පභාසේති අභාමුත්තෝව චන්දිමා ඒ භික්ෂුව ඒ තැනැත්තා කළු වලාකුලින් මෑතුණු සඳ මඩල වගේ ලෝකය ආලෝකවත් කරනවා ඒකයි ওই ගාථාවේ අදහස. දැන් එතකොට මේ මහා කපින මහරහතන් වහන්සේගේ ජීවිත කතාන්තර ගැන කියනවට වඩා අපට වැදගත් වෙනවා. උන්වහන්සේ ආදර්ශිනුත් අවවාදිනුත් ලෝකයාට දැක්වූ ආනාපාන සතිය පිළිබඳව ඒකේ වැදගත්කම පිළිබඳව යමක් කීම. මොකද මේ යුගයේ බොහෝ දෙනා අත වශයෙන් අපිනුත් ඉල්ලා හිටනවා මේ භාවනාවට අදාළ මේ උපදේශ යම් යම් ප්‍රමාණයට අපින් ලැබෙනවා නම් හොඳයි කියලා. ඉතින් මේ ධර්ම දේශනාවත් ඒකට අපි උපකාර කරගන්න අදහස් කළා. දැන් ඒකට ආනාපාන සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවල නොයිකුත් විදියට ඒක ඒ ආනාපාන සතිය වඩන ආකාරයත් එහි ආනිසංසත් ප්‍රකාශ කරලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම සැලකිය හැකි මැදුම් සංගයේ තියෙන ආනාපාන සති සූත්‍රය. ඒකෙදි බුදුරජාන් වහන්සේ ඒකේ ආනිසංස පක්ෂයත් පෙන්눔 කරමින් මෙන්න මෙහෙම අඳහන් කරනවා. මහණෙනි ආනාපාන සති භාවනාව වඩන ලද්දේ පුරුදු කරන ලද්දේ මහත්ඵල මහානිසංසයි. කෙසේ වඩන ලද්දේද කියලා ඊළඟට ඒක පිළිබඳව විස්තර ප්‍රකාශ කරනවා 16 ආකාරයකට පියවර 16කින්. ඉතින් ඒ නමුත් දැන් බොහෝ දෙනාට ආනාපාන සති භාවනාව ගැන දැනගන්න ලැබෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය කවුරුත් මේ බෞද්ධ පින්නතුන් බොහොම ආදරයෙන් පරිහරණය කරන සූත්‍රයක්. ඒ සූත්‍රයේ අර කියාපු පියවර 16න් හතරක් දක්වනවා. මොකද මේ 16 ඇත්ත වශයෙන් කියනවා නම් ඒ ආනාපාන සති ආදී සූත්‍රවල දක්වන්නේ 16 හතර ඒවායින් බෙදිලා යනවා. සතර සතිපට්ඨාන ආදියට. දැන් එයි අර ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ආනාපාන සති භාවනාව වඩන ලද කල්හි පරිපූර්ණ වශයෙන් පුරුදු කරන ලද කල්හි ඒ භාවනාව ගිහිල්ලා සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා. ඒ සතර සතිපට්ඨානය හරියාකාර වඩනකොට බහුල වශයෙන් කරනකොට ඒක ගිහිල්ලා සත්‍ය බොජ්ජංග බොජ්ජංග ධර්ම හත සම්පූර්ණ කරනවා. බොජ්ජංග ධර්ම හත සම්පූර්ණ වෙනකොට විඥා විමුක්ති කියලා කියන මාර්ග ඥාන මාර්ග ඵල ආදී මතුවෙනවා. අභිඥා මාර්ග ඵල ආදී මතුවෙනවා කියලා අන්න ආනාපාන සතිය දුර යන හැටි එතන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන ආනාපාන සූත්‍රයේම අර හතර බෙදිලා යනවා ඊළඟට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හැටියට. ඒ 16 හැදෙන්නේ එහෙමයි. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ ආනාපාන සතිය හරියාකාර පරිපූර්ණ වශයෙන් වඩනකොට ඒක සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරනවා. සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ වෙනකොට සත්‍ය බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ වෙනවා. ඒකෙන් ඊළඟට විද්‍යා විමුක්ති කියලා කියන්නේ මේ ශාසනයේ උතුම් පරමාර්ථ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඔන්න ඊළඟට අපි අර සතර සතිපට්ඨාන සූත්‍රයේ වඩාත් සවිස්තරව ආනාපාන සති සමාධිය ආනාපාන සතිය ඒ කායානුපස්සනාවට ගැලපෙන හැටියට එතන සවිස්තරව කියවෙන නිසා ඒකේ එතන බුදුරජාන් වහන්සේ දක්වන වාක්‍ය අපි පදයෙන් පදය තේරුම් කරන්න බලමු. ඉදපික්ක වේබික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචන කීපයක් සඳහන් වෙනවා එතන පද කීපයක් ආනාපාන සතිය කරන ආකාරය මූලිකව ඒකට අවශ්‍ය උපදේශ කීපයක් ඒ පද කීපයේ සඳහන් වෙනවා. මීලා මහණෙනි භික්ෂුවක් ඔන්න ඊළඟට කොයි භාවනාව ගැනත් කියවෙන එකක් තමයි අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ආරණ්‍යගතව එහෙම නැත්නම් ගහක් මුලට එහෙම නැත්නම් පාළු ගයකට ඒ කියන්නේ විවේකයයි. නිහඬ විවේකී පරිසරයක් ආනාපාන සතිය සඳහා අවශ්‍ය බවයි ඒකෙන් අඟවන්නේ. ඊළඟට මේ භාවනාව සඳහා සුදුසු ඉරියව්ව කියවෙනවා. නිසීදති. මොකද දැන් මෛත්‍රී භාවනාව ආදී සතර ඉරියව්වෙන් වඩන්න පුළුවන් බව කර්ණීය සූත්‍රයේ සඳහන් වෙනවා. තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා ආදී වශයෙන්. නමුත් ආනාපාන සති භාවනාව සඳහන් වෙන හැම තැනකම ඉරියව්ව පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා. නිසීදති හිඳගෙන. ඊළඟට තව වැදගත් කාරණා කීපයක් එතන සඳහන් වෙනවා. නිසීදති පල්ලංකං ආභුචිත්වා. අන්න අමුතු අමුතු වචනයක් එතන සඳහන් වෙනවා. පල්ලංක කියලා කියන්නේ පුටුවටත් කියනවා යහනටත් කියනවා පල්ලංකම්. එතකොට පල්ලංකම් ආභුචිත්වා කියන්නේ පුටුවක් නවාගෙන ශරීරයෙන්ම කයෙන්ම කුටුවක් නවාගෙන. ඒ වචන ටික ඊටම වැදගත්. පලලංකම් ආභුචිත්වා. උජුං කායං පනිදාය. කය කය ඍජුව තබාගෙන. දැන් එතකොට සාමාන්‍යයෙන් මේ පුටුවක් ගැන හිතනකොට පුටුව ඇඳ තියෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන මෙන්න මේ කයින්ම නවා ගන්න පුටුවේ ඇඳ තමයි පිටිකොන්ද. මේ පුටුවේ මෙට්ටය මොකද්ද කියන එක මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. අපි කාටවත් උපතින්ම ලැබිච්ච මෙට්ටයක් තියෙනවා. මේ මෙට්ටේ උඩ තමයි මේ පින්නතුන් දැන් මේ ඉඳගෙන සිටින්නේ. ගෙදර දොරවල් වල නම් අර ඉඳගත්තු හැටිය ඇතුළට යන නොයෙකුත් විදිය කුෂන් මාර්ග තියෙන්න පුළුවන්. නන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න අර ස්වාභාවික මෙට්ටය. ඒක හිතා ගන්න පුළුවන් එතකොට මේ පුටුවේ ඇඳ පිටි කොන්දයි අර මේකට අමුතු කොට්ට මෙට්ට ආදියක් අවශ්‍ය නැහැ. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය ඊළඟට මේ කය ඍජු ඍජු කිරීම පිළිබඳවත් මේ ඇතම් භාවනා යෝගීන් ලේසි ක්‍රම සොයා ගන්නවා. පිටිපස්සට යම්කිසි පොඩි කොටයක් එහෙම තියෙනවා. ඔය විදේශික යෝගීන් අතර ඔය පුරුද්දක් තිබෙනවා. ඒක අර සමූහ භාවනා ආදී ඡායාරූපයක් ගන්නකොට හොඳට තියෙනවා. ඉස්සරහ පැත්තෙන් ගත්තු ඡායාරූපේ පස්සෙන් ඡායාරූපයක් කරන් බලනකොට සමහරුන්ට ජැක් ගහලා වගේ අර කොට්ට යටින් තියෙනවා. ඒක එච්චර ඒක કૃත්‍රිම උපක්‍රමයක්. ඒක හොඳ නෑ. එතකොට අපිට මේවා කියන්න වෙන්නේ අර උපදේශ බලාපොරොත්තු වෙන නිසායි. අන්න ස්වාභාවික ඉතින් අතීතයේ සංඝයා වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පචාරිකාවේ වඩින අතරේ ගහක් යටට ගිහිල්ලා සිවුර හරි ගුණක් වල කරලා එලාගෙන හරි නිසීදණේ උඩ හරි ඉඳ ගන්නවා. අන්න අර කියාපු ස්වාභාවික පුටුවනවාගෙන. 아무තු දේවල් අවශ්‍ය නැහැ. ඉතින් අර ආබාධිත තත්වයන් තිබෙනවා නම් ඒක වෙනමයි. නමුත් පටන් ගැනීමේදීම අර දේසි කරගත්තොත් ওই පුටු භාවනා ක්‍රම දැන් බොහෝ විට ජනප්‍රිය වෙගෙන යනවා. අන්න අර ස්වාභාවික පුටුව අමතක කරන්න නරකයි. ඉතින් ඒකයි පල්ලංකම් ආභිජිත්ව අවුජුං කායන් පනිදාය. කය ඍජු කිරීමේ අර්ථය මොකද්ද කියලා හිතලා බලන්න වනිනවා. මේ හුස්ම කියන එක ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටාම ස්වාභාවික හොඳට මේ නාසිකාග්‍රේ දැනෙන්නේ කය ඍජු කළ අවස්ථාවේ. දැන් ණයකුණත් ඒ පිඹින්න කය කෙලින් කරගන්නවා. ඒ වගේ තමයි මේ වායෝ ධාතුව මේ ආශ්වාස ප්‍රශ්වාසයේ වායෝ ධාතුව ඊටාම පිරිසිදුව පැහැදිලිව මතුවෙන්නේ කය ඍජු වුණු අවස්ථාවයි. එතකොට ඍජුම් කායම් පනිදාය කියලා කියන්නේ කය ඍජු කර තබා ගැනීමට ඉටාගෙන අදිෂ්ඨාන කරගෙන. ඔන්න ඊළඟට තවත් වචන කීපයක් සඳහන් වෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සතිය කමඨහනට පෙරට කොට තබාගෙන ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක કોઈ වහවනාව පිළිබඳවත් සඳහන් වෙනවා. ඉතින් මෙතන කියන්නේ දැන් ඔන්න ආනාපාන සතිය වඩනකොට අපේ සිත විසිරලා යන්න පහසුයි. ඒ අතට යනවා. ඒක නිසා අපි ඒ ආනාපාන සතිය ඒ ආස්වාස ප්‍රස්වාසය ඇතුල් වෙන පිට වෙන තැන වෙන මේ නාසිකාග්‍රයම නුනත් ඒ ප්‍රදේශයේ සිත නදවා ගන්න ඕන. මොකද මේ මේ කරන්නේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව ඒකට සතිය පිහිටුවීමයි කියන ඒ අදහස පෙරටු කරගෙන. ඒකයි පරිමුඛං සතින් උපට්ඨ වේත්වා. සිහිය පෙරටු කොට තබාගෙන. ඊළඟට නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිඨාය පරිමුඛං සතින් උපට්ඨ වේත්වා. ඔන්න ඊළඟට කියවෙනවා යම් කිසි වාක්‍යයක් ඒක නිකන් සිද්ධාන්තමය වශයෙන් වටිනාකමක් තියෙන එකක්. මේ පියවර 16ටම පොදු වූ එහෙම නැත්නම් ඊටම ආවේනික වූ විශේෂ අභ්‍යාස කොටසක් එතන කියවෙනවා. සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. ඒ භික්ෂුව එහෙම නැත්නම් ඒ යෝගාවචරය සිහි ඇති ඒම ආස්වාස කරයි. සිහි ඇතිව ප්‍රස්වාස කරයි. මෙන්න මේක මේ 16 පියවර 16ටම බලපාන එකක්. මෙතන වෙනස මොකක්ද? දැන් අපේ උත්පත්තියේ ඉඳලාම අපි හුස්ම ගන්නවා. ඇත්ත වශයෙන්ම අපි උපතින්ම ඇදුම රෝගියෝ වගේ මව කුසෙන් එළියට ආපු වෙලාවේ ඉඳලා අපි හුස්ම ගන්නවා. එතකොට නමුත් ඒක සතියත් එක්ක කරන එකක් නෙවෙයි. බොහෝ විට එදිනදා ජීවිතේ අපි හුස්ම ගන්න බවවත් දන්නේ නැහැ. ඒකනේ බොහෝ දෙනා කියන්නේ භාවනා කරන්න එහෙම නැද්ද කියලා අහුවම හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. දැන් ඒක නිසා හුස්ම ගන්න වෙලාවක් ලබන්න මොකද්ද කරන්නේ? අනිත් වැඩ වර්ජනය කරනවා. මොන වගේ වැඩද වර්ජනය කරන්න වෙන්නේ? ගමම් බිමම් වලින් ඒව ගමන් බිමන් වර්ජනය කළ පොඩි නිමාඩුවක් ගන්නවා. ඒක සංකේතය තමයි කකුල් දෙක නවා ගැනීම. ඊළඟට තව අත් දෙකෙන් කරන නානාවිද වැඩ තියෙනවා. ඒවයින් වර්ජනය කළා අත් දෙක තැන්පත් කරගන්නවා. ඊළඟට ඒ වගේම තමයි ඇස් දෙකෙන් බලන්න නොයිකුත් දේවල් තියෙන ලස්සන දර්ශන හිම. ඒිනුත් නිවාඩුවක් ගන්නවා. ඔන්න එතකොට හුස්ම ගැන අවධානය යොමු කරන්න වෙලාවක් ලැබුණා. ඉතින් ඒකයි සතෝ ආස්සසති. මේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සතිය පිහිටුවීම මිසක් අර ප්‍රාණා හින්දුන්ගේ ප්‍රාණායාම වගේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ අභ්‍යාසයක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසය උත්සාහයෙන් කරලා කය පිළිබඳව ශක්තිමත් කර ගැනීම හෝ වෙන අරමුණක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ උත්පත්තියේ ඉඳලා එන ආස්වාස ප්‍රස්වාසය කියන මේ අදුම රෝගී හරියාකාර තේරුම් අරගෙන මේ උපත කියලා කියන මේ භයානක සංසාර දුක මෙතනදම නැති කර ගැනීමට ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටවන්නේ. එතකොට මේක සතිය පිහිටවීමේ අභ්‍යාසයක්. ඒකයි අර සෝ සතෝ වාසසති සතෝ පස්සසති. ඒක සිද්ධාන්තමය වටිනාකමක් ඇති පාඩයක්. ඔන්න එතන ඉඳලා තියෙන්නේ අර එක එක පියවර. අර අපි කිව්වා සතිපට්ඨාන සූත්‍රයේ මුල් පියවර හතර පමණයි තිබෙන්නේ. කායානුපස්සනාවට අදාළ නිසා. එතකොට එතන සඳහන් වෙනවා අපි කිව්වොත් ඔන්න පළමුවෙන්ම සඳහන් වෙනවා දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. කික්ව හෝ ආස්වාස කරන්නේ දික්ව ආස්වාස කරමි දැනගනි. මනාව දැනගනි කියන එක පජානාති කියන්නේ ප්‍රකට ලෙස දැනගනි. මේක එක වචනයක්ම වැදගත්. අපට බුද්ධ වචනේ ආශ්‍රයෙන් යථා බුද්ධේන දේශිතා කියලා තියෙන බුද්ධ වචනේ ආශ්‍රයෙන් ආනාපානය කරන තරමට තමයි ඒක ආනිසංසහිත වෙන්නේ. එතකොට මෙතන දීඝං වා අස්සසන්තෝ දික්ව හෝ ආස්වාස කරන්නේ දික්ව ආස්වාස කරමි දැනගනි. ඊළඟට ඒක තියෙනවා දිස්ව දික්ව හෝ ප්‍රස්වාස කරන්නේ දික්ව ප්‍රස්වාස කරමින් කියන්නේ හුස්ම හෙළමින් කියන එක දැනගන්නවා. ඊළඟට ඒකම තියෙනවා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටියෙන් හෝ ආස්වාස කරන්නේ කෙටියෙන් ආස්වාස කරමින් දැනගන්න. කෙටියෙන් ප්‍රස්වාස කරන්නේ කෙටියෙන් ප්‍රස්වාස කරමින් දැනගන්න. මෙන්න මේ තියෙන පාට යුගල දෙකත් ඇතැම් අය වරදවල වටහා ගන්නවා. මේකත් අර අභ්‍යාසයක් හැටියට සලකලා පළමුවෙන් දීර්ඝ හුස්ම ගන්න උත්සාහ කරන උත්සාහයෙන් හුස්ම ගන්නවා දිගට හුස්ම අරගෙන ඊළඟට තියෙන්නේ ඊළඟ ඉලක්කම් වල තියෙන්නේ කොටට ගන්නනේ ඔන්න කොටට ගන්න. එතකොට අස්වාභාවිකයි. එහෙම නෙවෙයි මෙතන අපිට මේකට මේක තේරුම් ගන්න උපකාර වෙන එක අකුරක් තිබෙනවා. දීඝං වා වා කියන නිපාතයේ අදහස හෝ. එතන කියන්නේ දික්ව හෝ. එතකොට ඕන කමින් දික්ව ආස්වාස ප්‍රසවාස කිරීම නෙවෙයි මෙතන කියන්නේ. දික්ව ආස්වාස කරනවා නම් තික්ව බව දැනගන්න. කොට නම් කොට හැටියට දැනගන්න. ඒකයි මේ කියන්නේ. එතකොට ඔන්න ඒ යුගල දෙකක් එතන සඳහන් වෙනවා. දීඝම රස්සම්වා ඊළඟට කියවෙනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති. එතන ටිකක් අමුතු වෙනස් වීමක් වෙනවා මේ පාඩේ. ඕක බොහොම දිනාට බොහොම දෙනා අතර මත බෙහෙද වලට හේතු වුණු පාඩයක්. සබ්බකාය පටිසංවේදී මුළු කය ප්‍රතිසංවේදනය කියලා කියන වින්දනය කරමි. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති. අර ඉස්සෙල්ල කිව්වේ වර්තමාන වශයෙන්. දැන් කියන්නේ අනාගත වශයෙන්. ඒ වගේම සික්ඛති කියන වචනිකුත් කියන. සික්ඛති කියන්නේ හික්මනවා. සිංහලට නැගුවොත් මුළු කයම වින්දනය කරමින් ආස්වාස කරන්නෙමි හික්මේ. මුළු කයම වින්දනය කරමින් ප්‍රස්වාස කරන්නෙමි හික්මේ. මේක අදහස මොකද්ද? දැන් මේ ආස්වාස ප්‍රස්වාසය ඇත්ත වශයෙන්ම කයට අයිති දෙයක්. ඒක සඳහන් වෙනවා දැන් වෙන තැන්වල සඳහන් වෙනවා අස්සාස පස්සාස කාය සංඛාරෝ කියලා. දැන් කාය කයින් කෙරෙන වැඩ තියෙනවා ඒවා මේ පින්නතුන් දන්නවා දැන් අතින් පයින් කරන වැඩ ඒවා හැම එකක්ම ඔය කුසල අකුසල ගැන කියනකොට කයින් කෙරෙන අකුසල එහෙම කියන්නේ ඒ කර්ම රැස් වෙන විදිය දේවල් ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන කියනවා ආස්වාස ප්‍රස්වාස කාය සංඛාරෝ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තුලින් තමයි කය සකස් වෙන්නේ ඒකොට කයින් කරන සකස් කිරීම නෙවෙයි මෙතන කියන්නේ ආස්වාස ප්‍රස්වාසය තුලිනුයි කය සකස් වෙන්නේ. අන්න ඒක නිසායි මේ සබ්බකාය පරිසංවේදී. එතකොට මුළු කයට ඇත්ත වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ මේ නාසිකාග්‍රය හරිය තමයි. නමුත් යම් අවස්ථාවක මුළු කය මේ මේක මුළු කයට බලපාන හැටි. සබ්බකාය පරිසංවේදී. මොකද මේක කාය සංස්කාරයක් බව වටහා ගන්න ඕනේ. දැන් මේ ධර්මයේ තව ටිකක් පැහැදිලි කරනවා නම් මේ ඒක ටිකක් ගැඹුරු කාරණයක්. කාය සංඛාරෝ කියලා කියන්නේ කය සකස් වීමට හේතු වන මූලික ක්‍රියාකාරීත්වය තමයි ආශ්වාස ප්‍රශ්වාසය. ඒක තේරුම් ගන්න පුළුවන් දැන් යම් කිසි බර වැඩක් කරනකොට තමන් හොඳ හයියෙන් හුස්මක් ගන්න. කය සකස් කරගන්න. හුස්මක් අල්ල ගන්නවා සමහර විට සමහර වැඩ කරන්න. අන්න ඒ විදිහට ඇතුළතින් කය සකස් කර ගැනීමට. ඉතින් ඒකට උපකාර වෙන දැන් ධර්මයේ සඳහන් වෙනවා සංඥා වේදනා දෙක තමයි චිත්ත සංඛාර. චේතනා ආදී සකස් වෙන උපකාර වෙන සංඥාවත් වේදනාවත්. ඒ වගේම වචනය අපි කටින් පිට කරන වචනයට යටින් තිබෙන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර වචී සංඛාරෝ. ඔන්න ඔය ගැඹුරු කාරණයක් උතන සඳහන් වෙනවා. ඒක නිසා මෙතන තේරුම් ගන්න තියෙන්නේ කයට අවධානය යොමු කරන්නේ මක් නිසාද? මේක එහෙම නැත්නම් ඒක අර සතිය හොඳට පිහිටුවා ගත්තාට පස්සේ බහැරට යන්නේ නැත්නම් කය එක තමයි දැන් ජීවත් වෙන්නේ. කය එක්කමයි මේ අසතිය පවතින්නේ. මේ මේ ආස්වාද ප්‍රසවාස දෙක කයටම අයිති දෙයක්. කය සකස් කිරෙන්නේ ආස්වාද ප්‍රස්වාදයෙන් කියන කාරණය තේරුම් ගන්න උපකාර වෙනවා. ඒකයි සබ්බ කායපටි සංවේදී කියන්නේ. එතකොට අස්ස සිස්සාමිති සික්ඛති. දැන් එතකොට මෙන්න මේ ඊළඟට කියවෙනවා ඒකේ ඒකේ අරමුණ මොකද්ද කියන එක. සබ්බකාය පරිසංවේදී අස සිස්සාමිති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස සිස්සාමිති සික්ඛති කියන එක ඊළඟට සඳහන් වෙනවා තව යුගලයක්. පස්සම්භයං කාය සංඛාරං අස සිස්සාමිති සික්ඛති. මේ කාය සංඛාර කියලා කියන මේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳු වෙමින් සංසිඳු වෙමින් ආස්වාස කරන්නෙමි හික්මේ. කාය සංස්කාරය සංසිඳු වෙමින් ප්‍රස්වාස කරන්නෙමි හික්මේ. මේ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකේදී කල්පනාකාරී වෙනවා කය පිළිබඳව. මොකද මේ හැම එකෙම බලාපොරොත්තුව මේ ක්‍රියාකාරීත්වයේ සංසිඳුවල පස්සද්ධිය තුලින් සමාධිය ලං කර ගැනීමයි. එතකොට කයට හිත යාම තුලින් අර ආස්වාස ප්‍රස්වාසය තුල ආස්වාස ප්‍රස්වාසය නිසා යම් කයෙහි අනවශ්‍ය අන්න අර මහා කපිනහාමුදුරන්ට නැති අන්දමේ තසල වීම ආදියක් තිබෙනවනම් අනවශ්‍ය එහෙම නැත්නම් වේගයෙන් හුස්ම ගැනීම ආදී අතිධාවනයන් තිබෙනවනම් ඒවා ඉබේටම අහු වෙනවා සබ්බකාය පරිසංවේදී අවස්ථාවේ. අහු වුණාට පස්සේ ඔන්න ඊළඟට කරන්නේ පස්සම්භයන්. ඒවා සංසිඳවනවා. කාය සංසිඳු වෙන්නේ. ඒ ආස්වාස ප්‍රස්වාස සංසිඳු වෙමින් එහෙම නැත්නම් කාය කාය සංස්කාර නම් වූ ආස්වාස ප්‍රස්වාසය සංසිඳු වෙමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඔන්න ඔය හතර විතරයි අපට සතිපට්ඨාන සූත්‍රයේ දකින්න ලැබෙන්නේ. ඊළඟට වටිනා උපමාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ හතරටම ගැලපෙන. මහ පුදුම උපමාවක් ඒක. මොකද්ද? යම්සේ මහණෙනි, එතන අර බමකාර කියන වචනය යොදනවා. ලියවන පට්ටල. දැන් මේ කාලයට වඩා යම් කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ලියවන පට්ටල් වඩුවෙක් පිළිබඳ සඳහන් වෙන භමකාරෝවා භමකාරන්තේ වාසීවා ලියවන පට්ටල් වඩුවෙක් හෝහුගේ අතවැස්සෙක් දික්ව හෝ අදින්නේ දික්ව යයි දැනගනි කෙටිව හෝ අදින්නේ කෙටි වේද දැනගනි. ඔන්න උපමාව දක්වනවා. එයින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාසය කළාට පස්සේ මේක දිගයි කොටයි කියලා තේරීම තේරුම් ගැනීම නෙවෙයි. ආස්වාස දීර්ඝ ආස්වාසය පුරාම සතිය විහිදුවනවා. මේක දීර්ඝ ආස්වාසයක් කියලා දැනගෙනම ආස්වාස කරනවා. ප්‍රස්වාස කරනවා. මේක කොට කෙටි ආස්වාසයක් කි ප්‍රස්වාසයක් කියලා දැනගෙනම ඒ ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒක ටිකක් හිතා ගන්න පුළුවන් දැන් මේ පින්නතුන්ට වැඩි වෙන පට්ටල් උපමාවේ ඒ දික්ව හෝ කෙටිව හෝ ඒ කිරීමේදී භ්‍රමකාරය හරියට ඒක දැනගන්න ඕන මේක දික් එකද මේ කරන්නේ කොට එකද කියලා. එහෙම නැත්නම් ඒක වැරදින්න පුළුවන්. අන්න සම්පූර්ණ ඒක ක්‍රියාවලිය තුල සතිය පිහිටුවීමටයි ඒ උපමාව දක්වලා තියෙන්නේ. ඒ කරාට පස්සේ දිග හැටි දිග කොට සැරගීමක් නෙවෙයි. ඊළඟට ඔන්න ඒකම එන ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙනවා. දැන් අපි මෙතනින් මේ සූත්‍රයේ තියෙන ටික කිව්වට මේක ASCII හුඟා ප්‍රායෝගික ගැටලු බොහෝ දිනාට ආනාපාන සති භාවනාවට බහින අයට තිබෙනවා. එකක් තමයි මේ සතිය කොහේ රැඳවිය යුතුද ඊළඟට මේ නාසිකාග්‍රය පිළිබඳ කතාන්තර නොයෙකුත් විදිහේ එක එක්කෙනා එක එක විදිහ මත දක්වනවා නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ මේකයි අර පරිමුඛං සතින් කියලා කිව්ව ආකාරයට සතිය ආස්වාද ප්‍රස්වාසය සඳහාය මේ ඉඳගත්තේ ආස්වාද ප්‍රස්වාසය පිළිබඳව සතිය පිහිටුවීමට ඉඳගත්තේ කියන අවබෝධය ඇති යෝගාවචරය පිටතට හිතනවා ඒ ඇතුල් වෙන පිට වෙන තැන වූ මේ නාසිකාග්‍රය කෙසේ වෙතත් ඒ ප්‍රදේශයේ සිත නඳවා ගන්න සතිය පිහිටුවා ගන්නවා. පිහිටුවගෙන ආස්වාද ප්‍රස්වාසයේ යෙදෙන අතරේ යම් අවස්ථාවක නිරුත්සාහයෙන්ම දැනෙනවා යම්කිසි සියුම් ස්පර්ශයක් නාසිකාග්‍රයේ බොහෝ විට එක නාස්පුඩුවක. ඒ අවස්ථාව ඊටාම විශේෂ සුවිශේෂ අවස්ථාවක්. නමුත් බොහෝ දෙනා මේක වරදවල වටහාගෙන ඒ අවස්ථාව කලින් උදා කර ගැනීමට කෘත්‍රිම වශයෙන් වේගවත් හුස්ම ගන්න බවත් අහන්න ලැබෙනවා. කවුරුවත් කිව්වොත් මූලික නිමිත්ත නාසිකාග්‍රේ කියලා ඒක මතු කරගන්න අන්න ඒ උත්සාහයෙන් ආශ්වාස කරනවා. අර ප්‍රාණායාම වගේ. එහෙම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැහැ. මේක සංසිඳුවමින් යන ගමනක්. එතකොට ආස්වාද ප්‍රස්වාසය සංසිඳු ගන්න සංසිඳු වෙන්න තමයි කලින් නොදැන් නුන ස්පර්ශය දැනෙන්න පටන් ගන්න. උත්සාහයෙන් ඕලාරික වශයෙන් ඇති කර ගැනීමක් නෙවෙයි. අන්න ඒක හොඳින් තේරුම් ගන්න වෙනවා. එතකොට යම් අවස්ථාවක ඒක යෙදෙනකොට තේරෙනවා සුළු සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඒ හරියටම මේ කොයි තැනද කියලා මේ නාසිකාග්‍රේ ආසන්නව ආශ්‍රිතව සියුම් ඒ වායුව ස්පර්ශ වෙන තැන. ඒ විශේෂ සුවිශේෂ අවස්ථාව උදා වෙන ආකාරය අතීතයේ ඉඳලා දක්වන උපමා දෙකක් තියෙනවා. ඒ උපමා දෙකත් ප්‍රයෝජනවත් වෙනවා මේ බොහෝ දෙනා දන්නවා ඇති. පොතපතේ සඳහන් වෙනවා. දැන් ඔන්න අපි හිතමු උපමාව තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙන දෙයක් කිව්වොත්. දැන් ඔය උන්චිල්ලාවල් තියෙනෝනේ. ඔය අවුරුදු කාලවලට දැනුත් තියෙනවද මන් දන්නේ නැහැ. උන්චිල්ලාව තියෙන උන්චිල්ලාවල සමහරු රුකුල් ගන්නවා. එතකොට උන්චිල්ලාවේ රුකුල් ගන්නවා බලන්න පොඩි ළමයෙක් ආවට පස්සේ සාමාන්‍යයෙන් එයා පෙළඹින්නේ ඒ වම් පැත්තට දකුණු පැත්තට ඔළුව හරවන්නයි. නමුත් යම් වෙලාවක තේරුම් ගන්නවා එහෙම ඔළුවේ හැරෙුවේ නැතත් මැද හිටගෙන ඉන්නකොට ඇස් කොනින් පේනවා නොපෙන්නා නෙවෙයි ඇස් කොනින් පේනවා එහා කොනටත් මෙහා කොනටත් උගුල යනවා එතකොට අන්න ඒ වගේ ඒ අවබෝධයන අවස්ථාව වගේ තමයි ආස්වාස ප්‍රස්වාසයේ අන්න අර නාසිකාග්‍රය අසල සුළු ස්පර්ශය දැනෙන තැන මේක සතිය පිහිටුව ගන්න තැනක් අහුවෙනවා. නියම තැන. මධ්‍යස්ථානයේ මෙතනයි. නාසිකාග්‍රේ ළඟයිනේ අතුල් වීම පිටවීම මේකයි. තවත් උපමාවක් දෙනවා. ඒකෙත් කියන්නේ අර දැන් ඒක තව ටිකක් විස්තර කරලා ගත්තොත් පොතපතේ දැක්වෙන ආකාරය කෙසේ වෙතත් ඔය දෑත් කියතකින් කොටයක් ඉරනකොට ඒත් අර වගේ කෙනෙක් සමහර විට නොදන්න කෙනෙක් ඒක ඒක දිහා බලන් ඉන්නකොට ඉස්සෙල්ලාම උඩ ඉන්න මිනිහත් පහළ ඉන්න මිනිහත් කීයතා දින හැටි බලනවා. පස්සේ හිතනවා මේ තේරුම් ගන්නවා ඒක එච්චර මහන්සි වෙන දෙයක් නෑ. හරියට කොටේ කීයත වදින තැනට හිතේ දුවාම අර ටික ඉබේ පේනවා. නොපෙනෙනව නෙවෙයිවත් පේනවා. අන්න ඒ වගේ තමයි මේ මධ්‍යස්ථානය වගේ තියෙන මේ නාසිකාග්‍රේ ආසත තියෙන ඒ ස්පර්ශියුම් ස්පර්ශය දැනෙන්නේ. ඒ දැන දැනිය යුත්තේ මේක මේ අභ්‍යාසයේ යෙදෙන අතරේ ආරම්භයේදී ඒක සඳහා උත්සාහයෙන් ආස්වාද ප්‍රසවාස නොකළ යුතුයි. ඔකයි කියන්න තියෙන්නේ. එතකොට මේ මුල ඉඳලාම අගට තියෙන්නේ සතිය පිහිටුවීම මිසක් මේක අර ප්‍රාණායාම හින්දුන්ගේ ප්‍රාණායාම වගේ ආස්වාද ප්‍රසවාස ගැනීම કૃත්‍රිම නැත්නම් අභ්‍යාසයක් නෙවෙයි මේක. ඊළඟට ඒ වගේම තමයි ඇතම් කෙනෙක් මේ සඳහා වඩා උපකාරක පිහිටක් හැටියට ගණන් කිරීමේ පුරුද්දක් තියෙනවා. ඉතින් පොතපතේ සඳහන් වෙනවා ඒක අපට යම් අවස්ථාවක අපි පොතපතේ සඳහන් වුණත් මෑත යුගයේ පොත්වල ඒවා සඳහන් වෙන අර කියාපු බුද්ධ දේශිත සූත්‍රයම නෙවෙයි අටුව ආදී සඳහන් වෙනවා මේ ආනාපානෙට බහින අය පැමිණිලි කරන එකක් තමයි විතර්ක පීඩනය නිසා බුදුරජාණන් වහන්සේ මේක විතර්ක කපා හැරීමට දේශනා කරන නමුත් හරියට විතර්ක එනවා කියලා ඒකට මේ පොඩි බෙහෙතක් හැටියට ඇතම් කෙනෙක් දක්වනවා ගණන් කිරීම. ඉතින් ගණන් කිරීම තුලින් කියන්නේ මොකද්ද? ඔන්න 1යි කියලා ගන්නවා ආස්වාස කරලා ඉවරලා ඊනට 1යි 1යි 2යි 2යි ඔහොම. ඒක ඒ ක්‍රමයේ එච්චර හොඳ නැtei කියලා කියන්නේ මොකද? දැන් මේ ආස්වාසයේ කෙලවර තමයි ප්‍රශ්වාසයේ ආරම්භය. ප්‍රශ්වාසයේ කෙලවර තමයි ආස්වාසයේ ආරම්භය. ඇත්ත වශයෙන් මේක චක්‍රයක් වගේ යන දෙයක්. නමුත් අර කූණ්‍යක් ගැහුවා හැටිය. ඔන්න දැන් ආස්වාස කරා. ඊළාට ඔන්න ප්‍රශ්වාස කරා. ඒක තුලින් අර මැකිල යනවා අර සියුම් හරිය. ඇත්ත වශයෙන් ආනාපාන භාවනා කරගෙන යනකොට හුස්ම ගිහිල්ලා ඒකේ කෙලවර ඊළඟට තියෙන්නේ ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයයි. ඒක උපකාර වෙනවා මොකද මේ විදර්ශනාවට යනකොට. මොකද ඔන්නේ හරිය ඊළඟට මතුවෙනවා. එතකොට අපි අර ගණන් කිරීමේ තරම් හොඳ නැtei කියලා කියන්නේ මොකද්ද? ඒක තුලින් કૃත්‍රිම වශයෙන් ආස්වාසයත් ප්‍රස්වාසයත් වෙන් කරනවා. එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රතිත්‍ය සමුප්පන්න වශයෙන් ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයයි. ප්‍රස්වාසයේ කෙලවර ආස්වාසයේ ආරම්භයයි. ඒ චක්‍ර ස්වභාවය අමතක වෙනවා. අර විදිහට ඉලක්කම් ඔස්සේ ගියොත්. ඒ වගේම අවධානයත් ඒ පැත්තට යොමු වෙනවා. අපි අර ලෝකයෙන් හිත ඉවත් කරගෙන හුස්මය පිළිබඳව සතිය පිහිටවන්න උත්සාහ කරන අතරේ ඉලක්කමක් එකතු කරගත්තාම හාව දෙන්නෙක් පස්සේ එලවන්න වගේ වැඩ දෙකක් වෙනවා. අන්න ඒක නිසා ඒ විදිහේ කෙටි මාර්ග අනවශ්‍යයි. එතකොට ඔන්න ඊළඟට ඒවා නැතිව කරනකොට භාවනාව සමත වශයෙන් කය තැන්පත් වුණු අවස්ථාවේදී තමයි ඔය පීති සුඛ ආදී වශයෙන් ඊළඟට සේව තුලින් සමාධි පැත්තට යන්නේ. තවත් විශේෂයෙන් කිය යුතුව තිබෙනවා අපි දැන් සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් මේ ආනාපාන සතිය විග්‍රහ කරන නිසා එතන සතිපට්ඨාන සූත්‍රයේ ඒ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතර පිළිබඳවම වටිනාම කොටසක් සඳහන් වෙනවා මේ මේ විදර්ශනාවට අදාළ කොටසක්. ඒක මේ විදිහටයි කියවෙන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඊළඟට තව සඳහන් වෙනවා සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඊළඟට අන්න ඒ ටික අපි ඉස්සෙල්ලා ගනිමු. එතකොට මේ අජ්ජත්තං වා කායේ කායानुපස්සී මේ කියන්නේ තමාගේ කය පිළිබඳව මේක මේ ආනාපාන සතිය ආශ්‍රයෙන් ආනාපාන සතියත් අර කාය සංඛාරයක් නිසා ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටුවීම තුලින් අපි තේරුම් ගන්නවා මේ අපේ අජ්ජත්තං වා කායේ කය අනුව බැලීමක් වෙනවා ත්‍රිලක්ෂණය වටහා ගැනීමට උපකාර වෙන්නේ මේ කයත් කයෙහි තිබෙන වේදනා ඒ වේදනා ආශ්‍රයෙන් ඇතිවන සිතත් ඊළඟට සිතට අදාළ අරමුණු වල ධම්මත්. ওই හතරයි අනුපස්සනා වශයෙන් දැක්වෙන්නේ. සතිපට්ඨාන භාවනාවේදී. ඉතින් මෙතන අර තමාගේ කය පිළිබඳව කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් අපි අනිත්‍යයේ ආස්වාස ප්‍රස්වාස වලට කන් දෙන්න ඕනද කියලා. කන් දෙන්නේ නැතත් ඒක ධර්මතාවක් බව වටහා ගැනීමට තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ මේ තමන්ගේ ශරීරය පවතින්නේ මෙන්න මේ පණ කෙන්ද උඩේ කියන අවබෝධයෙන් දිනනවා. අර Hinduන් ප්‍රාණායාම කරන ඒ ඒගොල්ලෝ ප්‍රාණ ප්‍රාණීය ආත්මයක් හැටියට ගන්නවා. නමුත් බෞද්ධයා බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන මේක සංස්කාරයක් පමණයි. කය සකස් කිරීමට උපකාර වෙන දෙයක් මේ ආස්වාස ප්‍රස්වාස. ඒක නැතුව කය සකස් වෙන්නේ නැහැ. ඒක මල ගඳක්. අන්න එතකොට ඒ අවබෝධය තමන්ගේ කය පිළිබඳව ආවත් ඇතම් කෙනෙකුට ඔය ටිකක් හුස්ම ගන්නවත් දන්නේ නැති තරම් හුස්ම උඩ ජීවිතේ පවතින්නේ නැති තත්වයට හිතාගෙන කය සරසාගෙන යන කෙනෙක් දැක්කහම කල්පනා කරන්න පුළුවන් මේ 아무තුම ලෝකයෙන් ආපු කෙනෙක් කියලා. නමුත් අන්න අර බහිද්ධාවාකායේ බහැර කය පිළිබඳවත් ඒ අවබෝධය තියෙන්න ඕන අවබෝධය සම්පූර්ණ වීමට අජ්ජත් බහිද්දා දෙකම අවශ්‍යයි. ඉතින් ඒක අර අපි කිව්ව ඇදුම රෝගියා තමනුත් ඇදුම රෝගියෙක් බව තේරුම් යනවා වගේම අනිත් ලෝකයේ අනිත් ඈත් ඒ ඈත් මේ ධර්මතාවයට යට බව. ඒක බොහෝ විට සඳහන් වෙන ඔය අසුභ භාවනා ආදී යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං අජ්ජත්තං ච බහිද්ධාච කායේ ඡන්දං විරාජේ. ඒ පාඩයෙන් හොතටම ඔප්පු වෙනවා. යම්සේ මේ මේ කය යම්සේද ඒක ඇත්තසීම. ඒ කය යම්සේද මේක ඇත්තසීමය. අන්න ඒක නිසා ඇතුළතත් පිටතත් කය පිළිබඳව ඇති ඇල්ම දුරලන්නේ කියන බුද්ධාවාදීන් අපිට පේනවා මෙතන මේ අජ්ජත් බහිද්දා කියන දෙකක් දියදාගත්තේ මොකටද කියලා. ඇත්ත වශයෙන්ම තමන්ගේ මේ විදර්ශනා මෝරා යනකොට තමන්ට සීපත් වෙනවා. ඇතම් කෙනෙක් දැකලා තියෙනවා නම් අදුම රෝගියෙක් අනේ මෙයා කොච්චරම් දුක් විඳිනවද කියලා. ඒ අදුම රෝගියා වගේම නේද මාත් කියලා. ඇතම් විට ඒ විදර්ශනාත්මක වැටහීම ඒක ආශ්‍රයෙන් වෙනවා. තමන්ගේ ශරීරය තුල මේක ක්‍රියා කරනවා සමහර විට මයින්හම පිඹිනවා වගේ. ඒ විදර්ශනාත්මක වැටහීම මහ පුදුමයි. වෙන ලෝකෙට නොපෙනෙන ඉන්ධන රාශියක් තුලිනුයි මේ නිවන් කරා යන්නේ. මේ ශාරීරිය තමයි මේ හැම එකටම උපකාර වෙන්නේ. ඒක දැන් කාලේ යంత్ర සූත්‍ර උපකාර කරගෙන මේවා මේවා පිළිබඳව නිර්ණය කරන්න යනවා. නමුත් මේක හිතට වැටෙන්නේ මේ තමන්ගේ ශාරීරිය ආශ්‍රයෙන්. ආයිත් යంత్ర සූත්‍ර අවශ්‍ය නැහැ. එතකොට ඒ අවබෝධය එන්න මේ ඥාන මාර්ග උදා වෙන්න ඔන්න ඔය ඇදුම රෝගිය. තමනුත් ඇදුම රෝගියා වගේම අනිත් ඈත් ඇදුම රෝගිය. අන්න අජ්ජත් බහිද්දා. ඒ දෙක එකතු කරලා දක්වන්නේ මොකද? අන්න ඒක සම්පූර්ණ වුණ අවස්ථාවයි. ඊළඟට ඒ වගේම තමයි සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී. කය කයෙහි හට ගැනීම ස්වභාවය දකිමින් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ කය පිළිබඳව එහි හට ගන්නා ස්වභාවය දකිමින් වාසය කරනවා. ඊළඟට ඒ වය ධම්මානුපස්සී ගෙවි යන ස්වභාවය දකිමින් වාසය කරනවා. එතකොට මේ සමුදේ වය කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ ඇතිවීම නැතිවීම දෙකයි. ඒක ආස්වාද ප්‍රසවාස ආශ්‍රයෙන් තේරුම් ගන්නවා. එතකොට මෙතන ආත්මයක් කරන දෙයක් නෙවෙයි මේක. ආස්වාදයක් ඇති වුණා ඒක නැතිවිලා ගියා. අන්න ඒ අවබෝධය. එතකොට ශරීරය ඒ විදිහේ අනිත්‍ය වූ දෙයක් අනිත්‍ය වූ දෙයක් කියන අවබෝධයයි. ඒකයි එතකොට සමුදය ධම්මානුපස්සීවා ආස්වාස ප්‍රසවාසී සතිය පිහිටුවා ගැනීම තුලින් විදර්ශනාමතු කර ගැනීම අනිත්‍යතාව වටහා ගැනීම එතන පෙන්වු කරන්නේ. කයෙහි හටගන්නා ස්වභාවය දකිමින් වාසය කරනවා. කයෙහි ගෙවි යන ස්වභාවය දකිමින් වාසය කරනවා. ඊළඟට මේ දෙකම එකතු කරලා කියනවා සමුදේවය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම ගෙවි යාම් දෙකම එක විට බලමින් අන්න එතන බොහෝ වේදනා වරදවල වටහා ගන්නවා. එතන ගැඹුරු කාරණයක් කියවෙන්නේ. ඒ දෙක එකතු වෙන අවස්ථාව අපි මේ පොතේ එන උපමාවක් නුනත් මේක තේරුම් ගැනීමට උපක අවස්ථාව උපමාවක් දුන්නා. ඔය දැලි පිහිය මදිනකොට දැලි පිහිය මදිනකොට ඉස්සෙල්ලා කරගලේ හරි එහෙම නැත්නම් පටියේ හරි දැලි පිහියක් මදිනකොට ඒක ඉස්සෙල්ලා ඉහළට ඉහළට ඉහළට එක පැත්තක් මදිනවා. ඊළඟට පහළට පහළට පහළට අනිත් පැත්ත මදිනවා. ඔන්න ඊළඟට මේ දෙකම එකතු කරලා වේගයෙන් ඉහළට පහළට ඉහළට පහළටම අදිනවා. මොකද ඒකේ අදහස? මේ මුවහත. හරියට මුවහත පන්නරේ එන්නේ අර අන්න අර අන්තිම අවස්ථාවේ. ඉහළට පහළට. ඒ වගේ තමයි අර අජ්ජත් බහිද්ධාදික එකතු වුණු තැන තමයි විදර්ශනාව සම්පූර්ණ වන්නේ. ඒ විදර්ශනාව සම්පූර්ණ වෙන්න ඒ පොතපතේ සඳහන් වෙනවා. ඇතම් කෙනෙක් ඇතුළතින් පටන්ගෙන පිටතින් විදර්ශනාව සම්පූර්ණ කරගන්නවා. ඒ කියන්නේ තමාගේ කයින් පටන්ගෙන අනුන්ගේ කයත් ඒ ධර්මතාවය කියලා තේරුම් අරගෙන ඒක සම වුණු අවස්ථාවයි අර අජ්ජත් බහිද්ධා කියලා කියන්නේ. එතන මේ වගේ මෙතනක් තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා කියලා කියලා ඉවර වෙලා ඊනාට සමුදය වය ධම්මානුපස්සී එකවරට එකතු කරලා දක්වන්නේ අන්න අර දැඩි පිහේ මෝහත හරියටම මෝහත මේක කියන්න පුළුවන් මෝහත දෙපැත්තටම අයිති නෑ නමුත් ඒක මෝහත එන්නේ අර දෙකම හොඳට සම්පූර්ණ වුණ අවස්ථාවයි අන්න එතන තමයි විදර්ශනාවේ විනිවිදයාම කියන්නේ. විනිවිදයාම කියන එක ඊටාත්ම ගැඹුරු කාරණයක්. නිබ්බේධිකා පඤ්ඤා ඒ විනිවිදයන අවස්ථාව පෙන්눔 කිරීමටයි අර දෙක එකතු කරලා දැක්ුවේ. ඒකට සමුදේවය ධම්මානුපස්සීව කායස්මින් හිරති. ඔන්න ඊළඟට දක්වනවා ඊටත් වඩා වැදගත් කාරණයක් මේ මේ අපි මේ විස්තර කරන්නේ අර සතිපට්ඨාන සූත්‍රයේ එක් එක් අනුපස්සනා හතරටම පොදු විදර්ශනාත්මක කොටසයි. ඔන්න අවසාන වාක්‍යයේ තියෙන කියවෙනවා අනිසිතෝච විහෙරති නැචකින්චි ලෝකේ උපාදීති. මේ මේ විදිහට කරන්නේ මොකටද කියන එක දක්වනවා. කිසිවක් පිළිබඳව නිශ්චිත කියලා කියන්නේ ඒවට හේතු වෙන්නේ නැතුව, එය ග්‍රහණය කරන්නේ නැතුව උපාදාන වශයෙන් අපදාන වශයෙන් ග්‍රහණය කරන්නේ නැතුව ඉඳීමට උපකාර වෙන දර්ශනයකුයි මෙතන පෙන්눔 කරන්නේ. එතකොට අත්ථිකායෝති වාපනස්ස සතිපත්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. ඔන්න අවසානයේ කියනවා කයක් තිබෙනවා කියන එක කයක් තියෙනවා කියන ඒ අදහස පවා කෙනෙක් ඒ අවස්ථාවේ තේරුම් ගන්නවා මේ ඇත්ත වශයෙන්ම මේ ඝන වශයෙන් තිබෙන කයක් නෙවෙයි මේක අත්තිකායෝතිවා පනස සතිපත්චුපට්ඨිතා හෝති. ඔහු වෙත මේ කයක් තිබෙනවා කියන සිහිය එළඹ සිටින්නේ මොකටද? යාව දේව හුදෙක් ඥානමත්තාය පතිස්සතිමත්තාය ඥානය දිනු කර ගැනීමටත් සතිය දිනු කර ගැනීමටත් ආධාරකයක් හැටියටයි පලංචියක් හැටියටයි කයක් තියෙනවා කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම කයක් තියෙනව නෙවෙයි මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ආස්වාද ප්‍රස්වාසය තුලිනුත් මේ කය වෙනස් වෙනවා. ආහාර පාන අනිත් මේ හැම එකම දන්නවනේ මේ ශරීරය පවතින්නේ මූලික වාතය දෙවනුව වතුර ඊළාට ජලය ඊළඟට මේ ආහාරය. එතකොට මේ එක එකක් පාසා බාහිර ලෝකයක් එක්ක කරන ගනුදෙනුව අර උත්පත්ති අවස්ථාවේ තමයි ආරම්භය වෙන්නේ ඊට කලිනුත් ගනුදෙනුව පටන් ගත්ත මව් කුසේදී එළියට ආවට පස්සේ ඔන්න බාහිර බාහ්‍ය ගෝලයක් එක්ක ගනුදෙනුව පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාසය තුලින්. අන්න එතකොට ඒ නිසා කය ඇත්ත වශයෙන් මේක ඒකකයක් හැටියට ඝන හැටියෙන් එකක් හැටියට ගන්නත් බැරි දෙයක්. නමුත් අපි ඒක ගන්නෙ මොකටද? අන්න ප්‍රායෝගික කාර්යයක් සඳහායි. උදේ සතියත් ප්‍රඥාවත් ඥානයත් වඩා ගැනීමට ආධාරකයක් පමණයි. ඒක නිසා අනිස්සතෝච විහෙරචිනත්කින්දි ලෝකේ උපාදී. එතකොට අර අතිකායෝ තිවා 50 සතිපත්චපට්ඨිතා හෝති කිව්වේ ඒ එහෙම හිතාගන්නේ මොකටද ලෝකේට කොතෙන්ටවත් නොඇලී සිටීම අනිසිතෝච්ච විහෙරති නැචකින්චි ලෝකේ උපාදීති. ඔන්න එතකොට ඒ විදර්ශනාත්මකවට ඇත්ත වශයෙන් කොටස ඇත්ත වශයෙන්ම කායानुපස්සනාව පිළිබඳව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරටම පොදුයි. ඔන්න එතකොට අර සතිපට්ඨානයට අදාළ මූලික කොටස අපි කාල වේලා ඇතිපමණි ආනාපානයට අදාළ අන්දමින් ප්‍රකාශ කළා. ඊළඟට අර දහසක් තියෙනවා කිව්ව නිසා එක කෙටියෙන් අනිත් ඒවා මොනවද කියලා හඳුන්වලා දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සතර සතිපට්ඨානේ මානාපාන සති භාවනාව තුල තිබෙනවයි. ඒ ඒ හතර සතිපට්ඨානේ එහෙම නැත්නම් මේ 16 වන පියවර 16ම ඇත්ත වශයෙන්ම පරිපූර්ණව වඩන කොටයි ඒකේ සම්පූර්ණ ආනිසංස තියෙන්නේ කියලා. ඒකට ඊළඟ හතර තමයි වේදනානුපස්සනාව. ඒකට අදාළව තියෙන්නේ මෙහෙමයි. ප්‍රීතිපටි සංවේදී අස සිස්සාමිති සික්ඛති. ප්‍රීතිය විඳිමින් ඒ කියන්නේ මේ අර කාය සංසිඳු වෙනකොට පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට මේ කාය සංසුන් වෙනකොට ප්‍රීතියක් සුඛයක් දෙනවා. දැනෙනවා. අන්න ඒක නිසා මේ ප්‍රීතිය. මේ ප්‍රීතිය වින්දනය කරමින් ආස්වාස කරන්නේ නෙමෙයි සිහික්මේ. ප්‍රස්වාස කරන්නේ නෙමෙයි හික්මේ. කෙටියෙන් සලකා ගන්න. ඊළඟට ඒ වගේම සුඛපටි සංවේදී. සැපය. ඒතර කායික සුඛය. ඒක ඒකත් සතිය එතෙන්ට යොමු කරනවා. මේවා මතුවෙනවා. මතුවෙන එක සතියෙන් ඒකට යොමු කරලා ඒක තේරුම් ගන්නවා. පජානාති කියන්නේ ප්‍රකට වශයෙන් දැනගන්නවා. මොකද මේ ඉබේ කරන ක්‍රියා තුලයි අවිද්‍යාව හැංගිලා තියෙන්නේ. තණ්හාවත් හැංගිලා තියෙන්නේ ඉබේ කරන ක්‍රියාව තුලයි. ඒකොට මේ සතිපට්ඨානය තුලින් කෙරෙන්නේ ඒවා මතු කරලා දීමයි. නිවන මෙතනම තියෙනවා කියන්නේ ඒකයි. එතකොට ලෝකයා දීර්ඝ කාලයක් සංසාරයේ සාංශාරික ආශ්‍රව සංසාර පුරුදු වලට යට වෙලා හිටියේ අර ඉබේ කරන ක්‍රියාවලට යට වෙලා. ඒක පහසු නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අපහසු නමුත් ඔන්න මේක මතු කරගත්තු අවස්ථාවේ අවබෝධය එතනමයි සතියයි සම්පජඤ්ඤය එකට යන්නේ එකයි සතිය එකතු කරගත්තු තැන ඔන්න අවබෝධය සම්පජඤ්ඤ කියන්නේ මොනවා අවබෝධය දැනුවත්ව එතකොට ඔන්න ඒ ටිකට සඳහායි මේක කරන්නේ. දැන් ඊළඟට වේදනානුපස්සනාවට බහිනවා අර ආස්වාස ප්‍රස්වාසය තුලින්ම. ඒ තුලින් අර කය සංසුන් වුණාට පස්සේ ඒකත් අර ප්‍රීතිය වින්දනය කරමින්ම ආස්වාස කරන්නෙමි. සුඛය වින්දනය කරමින්ම ඊළඟට කියවෙනවා. ඔන්න ගැඹුරු පැත්තකට යනවා. මේ පීති සුඛ ආදී පවා දැඩිව අල්ලගන්නේ නැහැ ග්‍රහණය කරන්නේ නැහැ මොකද සංස්කාර මේවා හුදෙක් චිත්ත සංඛාර පමණයි මේ චිත්ත සංඛාර හැටියට තේරුම් ගන්නවා ඒ එන සංඥාවල් වේදනාවල් ආශ්‍රේණුයි මේ ඒ සංඥාවල් වේදනාවල් ආශ්‍රේණ මේ පීති සුඛ ආදී දැනෙන්නේ ඒක එතකොට චිත්ත සංඛාර පරිසංවේදී මේවා සංස්කාර පමණක් බව දැනගෙන ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා ඊළඟට ඒ සංස්කාරත් අර කාය සංස්කාර වගේම සංසිඳවනවා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි සිකති. පස්සම්බයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමි සිකති. අර චිත්ත සංස්කාරයන් සංඥා වේදනා නැමැති චිත්ත සංස්කාරයන් පවා ඒවත් සංසිඳුවමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඔන්න එතකොට මේ වේදනානුපස්සනා කොටස. ඔන්න ඊළඟට චිත්තානුපස්සනා හරියට එනකොට චිත්තපටි සංවේදී ඒ ඒ අර සංඥා වේදනා ආදීන් සකස් වුණු සිත ආස්වාස ප්‍රස්වාසයේ ආශ්‍රයමයි ඒ ඒ කාර්යයේ යෙදිලා ඉන්නේ. ඒ සිත සිත හරියට ඒ දැනගනිමින් චිත්තානුපස්සනා කියලා කියන්නේ සිත සිත හැටියට දැනගැනීම සිතක් ඇති වුණා. ඒක රාග සරාග සදව සමෝහ ආදී වශයෙන් සිත අඳුනා ගැනීම සතිය තුලින්. ඒක අවබෝධ කරගන්න වෙන ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං සිතේ ඇති වෙන සතුට. ඒ ඒවා පිළිබඳවත් දැනුවත්වම ආස්වාස ප්‍රස්වාස කරනවා. තාමිස්සිකති අනිච්චානුපස්සී පස්ස සිස්සාමිස්සිකති. ඔන්න විදර්ශනා පැත්තට හැරෙනවා. ඒ ටික ධම්මානුපස්සනාවයි. මේ සිතට එන අරමුණු ඒවා හැම එකක්ම අනිත්‍යයි. එතකොට ඒ අනිත්‍යතාව, ඒ අරමුණම ආස්වාස ප්‍රස්වාසයේ ආශ්‍රේණු. මොකද මුලින් ඉඳලාම සතෝ ආස්වාසති සතෝ පස්සසති. කරන්නේ ආස්වාසයත් ප්‍රස්වාසයත් සිහියෙන්. ඒ කරන එක තුල තියෙන අනිත්‍යතාව තේරුම් ගන්නවා. අන්න එතකොට එතෙන්දි තමයි අර චක්‍රාකාර අවබෝධය එන්නේ. මේ ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයයි. දැන් සාමාන්‍යයෙන් අපි අර කූණ්‍යක් ගැහුව හැටිය මේක මේක ඍජු ඉරක් වගේ පේන්නේ. නමුත් අන්තිමට මේක වැටහෙනවා මේක චක්‍රයක් වගේ, පළු දෙකක් වගේ. ඉතින් ඒ ටික අන්න අනිච්චානුපස්සී අනිච්චානුපස්සනාවට වැටෙනවා. ඊළඟට ඒක දැකීම තුලින් කලකිරීම විරාගානුපස්සනා. ඔන්න නිවන් පැත්තට මේ යොමු වෙන්නේ. ඒක තුලින් කලකිරීම වෙන විරාගානුපස්සනා. ඊළාට ඒ එක්කම තණ්හාව අතුණී වෙනකොට Nirodha ආස්වාස ප්‍රස්වාසයේ වැටෙන එක. මේක ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක දැන් අපි සාමාන්‍යයෙන් ආස්වාසය ප්‍රස්වාසය ගැන හිතනකොට ආස්වාසය ඍජු රේඛාවක් හැටියට ගන්නවා. පස්සේ මේක වැටෙනවා උඩට යනවා වැටෙනවා පහතට උඩට යනවා පහතට වැටෙනවා අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒ Nirodhe Nirodhe වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒක තුලින් ඊළඟට මේක පිළිබඳව ආත්ම සංඥාව නැති වෙන తත්වය තමයි පටිනිස්සග්ගානුපස්සී. මේකත් අතහරීම. ආස්වාස ප්‍රස්වාස හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයෙන් කෙලවර වෙනවා. එතකොට ඒක තුල පටිනිස්සග්ග කියලා කියන අතහැරීම. වස්සග්ගාරම්මන කියලා කියන නිවනට උපකාර වෙන. ඔන්න ඔය විදිහට 16 පියවරක් බුදුරජාන් වහන්සේ දක්වන ආනාපාන සතිය පිළිබඳව එයින් හතරයි මුල් හතරයි බොහෝ දිනාට ඔය ප්‍රායෝගික වශයෙන් එදිනදා ජීවිතයේ උපකාර වෙන්නේ කලාතුරකින් යෝගාවචරේකට අර අනිත් ඒවත් උපකාර වෙන්න පුළුවන් ඇතම් කෙනෙක් මුල් හතර කළා ඉවර වෙන කමඨහනක් ඔස්සේ විදර්ශනා වඩනවා තනිකර ආනාපානෙන් වඩනවා නම් අන්න අර කියාපු අවස්ථාවත් සියුම් මන්දමින් පෙන්눔 කරනවා නමුත් අර හැම භාවනාවකට වඩා ආනාපාන භාවනාව ප්‍රබල වටිනා දෙයක් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකේ ආනිසංස මෙන්න මේ විදිහට ඒකයි ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සතියේ වටිනාකම ප්‍රකාශ කර වදාළ අවස්ථා රාශියක් තිබෙනවා. එක් අවස්ථාව බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මම සම්බෝධියට කලින් බෝධිසත්ව අවස්ථාවේ පවා මෙන්න මේ ආනාපාන සති භාවනාව මේ විදිහට වැඩුවා. ඒ වැඩි මේ ආනිසංස උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මට කයේ ක්ලාන්ත බවක් දැනුනේත් නැත. ඇසට ක්ලාන්ත බවකුත් දැනුනේ නැත. ආනාපාන සති භාවනාව වඩනකොට කයට ක්ලාන්ත බවක් දැනෙන්නේ නැහැ, වෙහෙසක් දැනෙන්නේ නැහැ, ඇස්වලට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් කසින ආදී, කසින අට්ටික ආදී ඇසින් නිමිති ගැනීම අරගෙන කරන භාවනාවලදී යම්කිසි වෙහෙසක් කෙනෙකුට ඇති වෙනවා. බාහිර ආරමුණක් හිතට ගැනීමට යම් වෙහෙසක් දරන්න ඕන. දැන් මෙතන ස්වාභාවිකව තමා ළඟම තිබෙන දෙයක්. අන්න එකයි අර බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලේ පවා බහුල වශයෙන් මේ ආනාපාන සතිය පුරුදු කර බව ප්‍රකාශ කළා. මහණෙනි යම් භික්ෂුවක් බලාපොරොත්තු වෙනවා නම් මගේ කය ක්ලාන්ත නොවේවා, සිත ක්ලාන්ත නොවේවා කියලා එහෙම බලාපොරොත්තු වෙනවා නම් මගේ කය ක්ලාන්ත නොවේවා, ඇස් වලට පීඩාවක් නොවේවා කියලා එහෙනම් මේ ආනාපාන සති භාවනාව වඩන්න කියලා තමන් වහන්සේගේ අධ්‍යක්ීම් ආශ්‍රයෙන් බුදුරජාන් වහන්සේ ආනිසංස පක්ෂය දක්වන ආනාපාන සති භාවනාව අනිත් භාවනාවලට වඩා ඊටාත්ම සුඛ විහරණයට උපකාර වෙන බව. ඒ වගේම විශේෂ සූත්‍රයක බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලීගතා. ආනාපාන සති ඒකේ ආනාපාන සමාධියේ තියෙන ප්‍රභාවය ප්‍රකාශ කරනවා. සන්තෝචේව පනීතෝච අසේචනකෝ සුඛෝච විහාරෝ කියන පද කීපයක් සඳහන් වෙනවා. ආනාපාන සති සමාධිය ශාන්තයි ප්‍රණීතයි. ඔන්න ඊළාට වටිනා වචන දෙකක් සඳහන් වෙනවා. අසේචනකෝ සුඛෝච විහාරෝ. ඒක ශාන්තයි ප්‍රණීතයි අසේචනකෝ සුඛෝච විහාරෝ කියලා කියන්නේ තනිකර. අමුතුවෙන් යමක් එකතු නොකරම ඒක සුඛ වේරණයක්. මම උපමාවට කියනවා දැන් සමහර ආහාර වල රසයක් නැති වෙනකොට අපි රසකාරක දානවා. එහෙම නැත්නම් කේක් එක රස නැති වෙනකොට අයිසිං එකක් දානවා. මේ ආනාපාන සති භාවනාවට අමුතුවෙන් රස එකතු කරන්න දෙයක් නැහැ. මේක ස්වාභාවික රසයකින් යුක්තයි, ශාන්තයි, ප්‍රණීතයි, තනිකර සුඛ විහරණයක්. අසේචනකෝ සුඛෝච විහාරෝ කියලා අන්න එහෙම ආනාපාන සති භාවනාව පිළිබඳව ඒකේ තියෙන විශේෂ ශාන්ත ප්‍රණීත වීම ධිට්ඨධම්ම සුඛ විහරණයට හේතු වෙන ආකාරණය ප්‍රකාශ කළා. ඒ වගේම තවත් ඒකම බුදුරජාණන් වහන්සේ උපමාවල් දෙනවා. මහණෙනි යම්සේ ගිම්මාන ඍතුවේ අවසාන මාසයේ අකාල මේඝයක් වැස්සහම පැන නැගිලා තියෙන දූලි දැන් පාරවල් වල එහෙම දූලි පැන නැගිලා තියෙන එක අකාල මේඝයක් තුලින් සංසිඳනවා වගේ මේ ආනාපාන සති සමාධිය තුලින් අර විතර්ක පාපක අකුසල ධර්ම සංසිඳනවා කියලා ඒත් ඒ විදිහටත් ආනිසංසයක් දක්වනවා තවත් උපමාවක් දක්වනවා ආනාපාන සති සමාධිය තුලින් අර සතර ආකාරයෙන් වැඩුවාම සතර සතර සතිපට්ඨානයට අදාළ අන්දමින් ඒකේ ආනිසංස ප්‍රකාශ කරන්නේ ඔන්න සතර මං සංධියක දූලි ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් පස් ගොඩක් තියෙනවා. සතර මං සංධියක තියෙන පස් ගොඩක් බොහොම පහසුවෙන්ම ඒ යන වාහන නිසා ඒවා තුනී වෙනවා. යන යන වාහනේට අර පස් ගොඩ යට වෙලා තුනී වෙලා යනවා. අන්න වගේ ආනාපාන සතිය අර කියාපු 16 ආකාරයකින් සතර සතිපට්ඨානයට අදාළ අන්දමින් වැඩි වීමදී සතර මන්සන්දියේ කතාවට ගැලපෙනවා. එහෙම වඩනකොට පාවක අකුසල ධර්ම කෙලෙස් ඒවා එහෙමන සමණය වෙනවා කියලා. ඔය ආනාපාන සතිය භාවනාවේ ආනිසංස වදාළ තැනුත් තවත් අවස්ථාවක ධර්මයේ සඳහන් වෙන බුදුරජාන් වහන්සේ තුන් මාසයක් වස් කාලයේ විවේකීට වැඩම කළා. බොහොම අවස්ථාවල සඳහන් වෙන ධර්මයේ මේ අවස්ථාව වෙන බුදුරජාන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මම බලාපොරොත්තු වෙනවා තුන් මාසයක් විවේකයට යන්න, කැලේට යන්න. කවුරුවත් මායි හමු වෙන්නේ නැහැ. පපින්ට පාතේ අරගෙන ඉන්න භික්ෂුව ඇර. කොහොමද එතකොට දැන් මේ ආනන්ද හැමදුරන්ටවත් යන්න ඉඩ නැහැ. මහ පුදුමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ යන්නේ මොකටද? දුක් විඳින්න නෙවෙයි. දිඨ ධම්ම සුඛ විහරණය සඳහා. මෙලොවම සැප විහරණය සඳහා බුදුරජාණන් වහන්සේ. ඒකට බුදුරජාණන් වහන්සේත් මේ සංඝයා වහන්සේලා වෙනුවෙන් මුළු දවසම ගත කිරීම තුරුමින් කයකට ඔරොත්තු නොදෙන තරම් පීඩාවල් වින්දා. අපි මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන ආකාරයටම නෙවෙයි. මේ ඔය පිළිමයක් දැකලා අපි හිතන ආකාරයනේ කොයි තරම් රැයට හරියට නිින්දකුත් නැතිව ඇතම් අවස්ථාවල ධාතු කෝපය වීම නිසා දීපක වේද මහත්තයාට බෙහෙත් දෙන්නත් සිදු වුණා. වීරයෙක් බෙහෙත් දෙන්නත් සිදු වුණා. අන්න ඒක නිසා මේ කයේ தત્ත්වය දැනගෙන බුදුරජාණන් වහන්සේ ඒ විවේක සුවය ඒ වගේම උන්වහන්සේලා විවේකයට යන්නේ කාරණා දෙකක් නිසා සඳහායි කියලා සඳහන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අහන්න පුළුවන් මොකටද කැලේට යන්නේ මේ බුදු වෙලා ඉවරයිනේ ඔක්කොම වැඩ ඉවරයිනේ යන්නේ මොකටද එතන සඳහන් වෙනවා ditta dhamma sukha viharatthanthya පංචවිවංච ජනතං අනුකම්පමානෝ. Tamanගේ දිටු දැමීමේ මෙලෝ වශයෙන් සුඛ විහරණය සඳහා පස්චිම ජනතාව කියලා කියන්නේ පසුවට එන සංඝයා වහන්සේලාට ආදර්ශයක් සඳහා බුදුරජාන් වහන්සේ කැලේට ගියා විවේක භාවනාව සඳහා මොන භාවනාව සඳහාද ඔන්න ඊළාට කියවෙනවා. බුදුරජාන් වහන්සේ වස් තුන් මාසයේ කැලේ ඒ විදිහට තනිව වාසය කරලා ඇවිල්ලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි අන්නේ තියෙත් එක පරිබ්‍රාජකින් ඇහුවොත් බුදුරජාන් වහන්සේ කවර නම් විහරණයකින් බහුල වශයෙන් වාසය කරාද කොමර විහරණයකින් මේ විවේකය ගත කරාද කියලා මෙහෙම කියන්නේ. මම ආනාපාන සති සමාධියනුයි වාසය කරේ. අන්න එදිනුත් පෙන්වනකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනාපාන සති භාවනාවේ ඇති ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, උත්තරීතර තත්වය මේ විදිහට මහණෙනි යමෙක් කියනවා නම් අරිය විහාරෝ කියලා, තථාගත විහාරෝ කියලා, බ්‍රහ්ම විහාරෝ කියලා කියන්න ඕනේ ආනාපාන සති සමාධියටයි. එතකොට 아무තු දෙයක් නැහැනේ. යමෙක් ප්‍රකාශ කරනවා නම් ආර්ය විහරණය කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් බ්‍රහ්ම විහරණය කියලා ප්‍රකාශ කරනවා නම් තථාගත විහරණය කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්න ඕනේ ආනාපාන සති සමාධිය පිළිබඳවයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එයින් අපිට පේන එතකොට ආනාපාන සති භාවනාව තමයි මේ ශාසනයේ තියෙන භාවනා තුලින් අග්‍රගන්නේ. හරියට රජමාවත. ඒකයි අතීතයේ හැම බුදුවරුන්ම හැම බුදුවරුන්ම ආනාපාන සති භාවනාව තුලිනු. මොකද මේ අර කියාපු විඥා විමුක්ති කියලා කියන උපරිම මට්ටමේ අවබෝධය එන්නේ මේ ශරීරයටම අදාළ මේ මූලික ක්‍රියාවලිය මේක තුලයි හැංගිලා තියෙන අවිද්‍යාව තෘෂ්ණාව ආස්වාස ප්‍රස්වාස කියාවලිය ඒකමයි අර අන්‍යාගමිකයන් ආත්මයක් හැටියට අරගෙන ඒක ප්‍රාණ කියලා කියන්නේ ඒ ආත්මයක් හැටියට ගන්න බුදුරජාණන් වහන්සේ අර සංස්කාර පිළිබඳ අවබෝධය තුලින් නිවන් මාර්ග මතු කළ දුන්න මේ ආස්වාස ප්‍රසය තුල ඒක තමයි ඔය මැදුම් පිළිවෙතට බැස්ස අවස්ථාව අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේත් අතීතයේදී අර නිගණ්ඨයෙන් කරන්න වගේ ආස්වාස ප්‍රස්වාසයේ දැඩිව හිර කරගෙන ඉඳලා ක්ලාන්ත වෙලා වැටුණා. යම් අවස්ථාවක තේරුණා මේක නෙවෙයි මාර්ගය. මේක නෙවෙයි මාර්ගය. සියානුකෝ අඤ්ඤෝ මග්ගෝ බෝධාය. වෙන මාර්ගයක් තියෙන්න ඕන. වෙන මාර්ගයක් තියෙන්න ඕන කියලා හිතනකොට ඔන්න ඊළඟට අර උන්වහන්සේ තමන් වහන්සේගේ අත්දැකීම් ප්‍රකාශ කරන අරිය පරියසන සුදේ වදාලා මට ඒ වෙලාවේ මතක් වුණා පිය මහරජුගේ වක් මඟුල අවස්ථාවේ මම ආනාපාන සති ප්‍රථම අධ්‍යයනයට වැටුණු අවස්ථාව. අන්න අර බෝධිසත්වයන් වහන්සේගේ අත්දැකීම් ආයි මතුණා. ඒකල බුදුරජාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුලින්නේ ස්වාභාවික අවබෝධය සමාජයේ පැතිරලා තිබුණ අර අත්තකිල මතානියෝග මතේ නිසා අන්න නුහුරට ගිහලා 6 අවුරුද්දක් බුදුරජාන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කළා යම් අවස්ථාවක ඒ වාගේ ඒවායේ නිස්සාරත්වය දැකලා ආපහු වැටුනේ මේ ස්වාභාවික ආස්වාස ප්‍රස්වාසය තුල ස්වාභාවිකම සතිය පිහිටුවීමයි ප්‍රාණායාම වගේ උත්සාහයෙන් යෝගාභ්‍යාස වගේ දෙයක් නෙවෙයි අන්න ඒ ටික අපි තේරුම් ගත්තා නම් ඊළඟට ඊන අවබෝධය තමයි ඒ තුලින් මතු වුණ අවබෝධය මේක සංස්කාරයක් පමණයි. ආස්වාස ප්‍රස්වාසය තුලිනුයි කය සකස් වෙන්නේ. මේක ආත්මයක් නෙවෙයි. ඒ ආස්වාසයක් හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයෙන් කෙරෙනවා. හැම ප්‍රස්වාසයක්ම ආස්වාසයෙන් කෙරෙනවා. මේක අනිත්‍යතාව. එතනම තියෙන දුක් ස්වභාවය. අපි කවුරුත් ඇදුම රෝගියෝ. ඊළඟට ඒකම තමයි ඊළඟට අනාත්ම ස්වභාවය. මේක මමයි මාගේ කියලා ගන්න තරම් දෙයක් නැහැ. මේ හුස්ම රැල්ල පණ කෙන්ද උඩයි ලෝකයේ මේ අපේ මනුස්ස ජීවිතය තියෙන කියලා ඒ අවබෝධය මතුවන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තථාගත තත්ත්වයේ ලබාගත් අපිට හිතා ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේක තුනේ මේ පින්නතුන්ගේ පැයක් තුල මේ ඔක්කොම කිය යුතු හැම එකක්ම කියනව නෙවෙයි. මේ තුලින් යමක් ගන්න පුළුවන් නම් ප්‍රායෝගිකව මේ භාවනා යෝගී මෙන් ගත යුතුව තිබෙනවා. එතකොට අර කොයි ඊළඟට ඇතැම් අයට තියෙන අර ප්‍රශ්නය. ආනාපාන සතිය එච්චර හොඳ වුණත් හරි අමාරුයි. මොකද විතර්ක පීඩනය වැඩි. විතර්ක පීඩනය වැඩි නම් කරන්න තියෙන්නේ අන්න අපි නිතර මතක් කරන සතර කමඨහන් ආදී විතර්ක කපා හැවීමට උපකාර වෙන බුද්ධානුස්සති, මෛත්‍රිය, අසුභ මරණ සතිය ආදී වඩලා විතර්ක පීඩනීය තරමක් අඩු කරගෙන ආනාපාන සතියට බහිනවා මිසක් උත්සාහයෙන් ආස්වාස ප්‍රස්වාස කරලා ඒ ආනාපාන සතිය හදාගන්න අනේක මෝඩකමක් හැටියටයි කියන්න වෙන්නේ. අන්න එහෙම යම් අවස්ථාවක ස්වාභාවික වශයෙන් කරතොත් අර බුදුරජාණන් වහන්සේ දුන්න ආවාදය අනුව අන්න අවසානයේ බුදුරජාණන් වහන්සේ දක්වන අර ගාථාවේ දක්වන ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං ಪರಿචිතා යථා බුද්ධේන දේසිතා සෝමං ලෝකං පභාසේති අබ්භානුත්තෝව චන්දිමා යම් කෙනෙකුන් විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් අර දසායාකාරින්ම වඩන ලද්දේද ඒ වගේම අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේද බුදුරජාන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ තැනැත්තා මුළු ලෝකය ආලෝකවත් කරනවා කළු වලාකුලින් මිදුණු සඳ මණ්ඩලව. එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න ඕන මේවයි ගත යුතු ප්‍රායෝගික පිහිට අරගෙන මේ Taman මේ වටිනා සීලයක් සමාදන් වෙලා අද දින භාවනාව තම තමන්ගේ ප්‍රමාණයෙන් කළා. එතකොට මේ රජමාවතට වැටෙන්නේ ඒවා උපකාර කර ගන්නට ඕන. කරගෙන මේ Taman මේ බලාපොරොත්තු වෙන උත්තමාර්ථයන් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදය සඳහා මෙන්න මේ භාවනාව හරි ආකාර කරලා ඉක්මනින්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සැනසෙන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ මේ මේ අද දින පුරුණ ලද සීලයක් ළඟට කරන ලද භාවනාවත් මේ ආසන ලද ධර්ම දේශනාවත් තම තමන්ගේ අර කියාපු නිවන් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හේතුව උපකාර වේවා උපනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ අතරෙම අවිචේසිත අකනිටා දක්වා වූ යම්තා කෙනෙක් මෙවන් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වීමට කැමති නැහැ අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ඒ කුසල උපනිශ්‍රය කරගෙන ප්‍රාර්ථනීය බෝධිඥාතු මම මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව සම්පූර්ණ කරනවා තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා දිභුම්මට්ඨා දිවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දිභුම්මට්ඨා දිවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා රිගුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා ශෝකප්පත්තාරිනි ශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා ශෝකප්පත්තාරිනි ශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා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 සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ අභිවාදන සීලිස්ස මුච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.